මොකද බුද්ධ ශාසනයකින් පමණයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පිළිබඳව කතා කරන්නේ. අබුද්ධෝත්පාද කාලවල සමත භාවනා වලින් මහා ඉහළ ප්‍රතිඵල ගන්නවා. නමුත් අවිද්‍යාව නැති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ අවිද්‍යාව නැති කරගන්න බැරි වෙන කිසිවක් නිසා නෙවෙයි තිලක්ෂණ භාවනා පුරුදු කරන්නේ නැතුව අවිද්‍යාව නැති කරන්න බෑ. පින්නතුලා දන්නවා මේ සාංශාරික ගමන මේ අනවරාග්‍ර ගමන පින්නතුනේ ඒකාන්තයෙන්ම අවිද්‍යාවත් තණ්හාවත් නිසා යන මේ ගමනක්. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් ගැට ගහලා තමයි තියෙන්නේ. ඒකනේ ධර්මයේ සඳහන් වන්නේ අවිජ්ජා නිවරණානම් කියලා. මේක නිවරණයක්. නිවරණ කියලා කියන්නේ වැස්මනේ. එතකොට දැන් බලන්න මහා අන්ධකාරයක්. ඝන අන්ධකාරයක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව තෝරන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං. ඒ දුක දන්නේ නැහැ. අන්න අවිද්‍යාව. දුකට හේතුව දන්නේ නැහැ. නිවන දන්නේ නැහැ. ඒ නිවන සාක්ෂාත් කරගන්නට පුරුදු කරන්නට ඕන, වඩන්නට ඕන. ඒ ක්‍රමවේදයේ පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නාකමට මෙන්න මේ මෝහයට මෙන්න මේ අන්ධකාරයට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙමනම් මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න පින්නතුනේ මොන සමත භාවනාවකටවත්. දැන් අපි හිතමු දැන් අසුබ සංඥාව ඔය ආදී වශයෙන් තියෙනවනේ කර්මස්ථාන බුද්ධානුසති සමත වශයෙන් ආනාපාන සති මේ කිසිම දෙයකට පුළුවන් කමක් නැහැ අවිද්‍යාව දුරු කරා. අවිද්‍යාව දුරු කරන්න නම් විපස්සනා වඩන්න ඕන නැත්නම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව වැඩිම කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. අපි පින්නතුලට හැමදාම මතක් කරලා තියෙනවා මේ අනිත්‍ය සංඥාවේ තියෙන වටිනාකම. එදා බුදුරජාණන් වහන්සේ වේලාම බ්‍රහ්මණයට පැහැදිලි කරනවා මේ අනිත්‍ය සංඥාවේ තියෙන ප්‍රබලත්වය. උන්වහන්සේ මුලින් දාණයෙන් පටන්ගෙන සෝහාන් පුජ්‍යලේකට දෙන දාණයට වඩා සෝහාන් පුජ්‍යලු 100කට දෙන දාණයට වඩා සකදාගාම උත්තමයකට දෙන දාණය මහත්ඵලයි. සකදාගාම උත්තමයකට දෙන දාන උත්තමය 100කට දෙන දාණයට වඩා අනාගාම උත්තමයකට දෙන දාණය අනාගාමී උත්තමයන් 100කට වඩා එක රහතන් වහන්සේ නමකට රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට දෙන දාණයට වඩා වික්ෂු සංඝයාට දෙන දාණය වික්ෂු සංඝයාට දෙන දාණයටත් වඩා ආවාස කුටියක් සකස් කරලා පූජා කරන එක මහත්ඵලයි. ආවාස කුටියක් පූජා කරනවට වඩා, ඒ කියන්නේ කුටිසේනාසනයක් පූජා කරනවටත් වඩා හදවතින්ම කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ සරණ යනවා නම් මහත්ඵලයි. තිසරණේ සරණ යාමටත් වඩා තිසරණේ සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කිරීම ඊටත් වඩා මහත්ඵලයි. පංචිල් ආරක්ෂා කරනවටත් වඩා එක මොහොතක් මෛත්‍රිය මෙත් සිත පතුරවනවා නම් ඒක මහත්ඵලයි. මෙත් සිත පතුරවනවටත් වඩා එක මොහොතක් අතුරුසනක් ගන්න මොහොතේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් ඒ මහත්ඵලයි. මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ලැබෙනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඉතින් අපි කල්පනා කරන්න ඕන අපේ දෛනික ජීවිතයේදී මේ උතුම් කුසලයට අපි කොච්චර අවස්ථාවක් දීලා තියෙනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් බලන්න බොහෝ අය පින්කම් කරන්න හරි කැමතියි. තමන්ගේ ජීවිතේ නොකරපු නොකරපු පින්කම් කරන්න පැන පැන පින්කම් කරනවා. හැබැයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඒ තරම්ම ඕනකමක් නැති බව තමයි අපිට බොහෝ සෙයින් තේරෙන්නේ. නමුත් දැන් අද මේ කාලෙත් එක්ක බලනකොට බොහෝ දෙනාගේ ලොකු නැඹරුවකුත් ඒ සඳහා කියනවා. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම සතුටටපත් වෙනවා. එහෙමනම් දැන් මෙතන මේ අවිද්‍යාව දුරු කරන්නත් අනිත්‍ය සංඥාවමයි අවශ්‍ය කරන්නේ. එතකොට දැන් අපි අවිද්‍යාව ගැන කිව්වා පින්නතුලට මතකයි දුක දන්නේ නැහැ දුකට හේතුව දන්නේ නැහැ නිවන දන්නේ නැහැ නිවන සාක්ෂාත් කරන්න ඕන මාර්ගයේ වැඩපිළිවෙල දන්නේ නැහැ මේ දුක දන්නේ නැහැ කියලා කියන්නේ දැන් කෙනෙකුට වේදනාවක් දැනුණොත් කවුරු හරි ගහලා හරි තුවාලයක් සිද්ධ කරලා හරි මොන ක්‍රමයකින් හරි වේදනාවක් දැනුණොත් ඒක දන්නේ නැද්ද සාමාන්‍ය මිනිස්සු දන්නවලු. මිනිස්සු පමණක් නෙවෙයි තිරසංගත සතුන් පවා දන්නවා. එහෙම දුකක් ඇති වුනහම නේද? එහෙනම් මෙතන දුක කියන්නේ මොකද්ද? දුක දන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඒ දුක් වේදනාව ගැන නෙවෙයි මෙතන කියන්නේ. ඒ දුක් වේදනාව නම් ඇත්තටම තිරසංගත සතුන් පවා දන්නවා. Tamanට ගැහුවොත් Tamanට ඒ වේදනාව දන්නවනේ සතා. එහෙමනම් මෙතන කියන්නේ පින්නතුනේ පංචස්කන්ධය. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ දුකක් හැටියටයි වදාළ. මේ ඉපදීම, ජරාවටපත් වීම, මරණය මේ ආදී මේ සියලු දුක් පංචස්කන්ධ පරිහරණය දුකක්. එතකොට මෙන්න මේක පිළිබඳව දන්නේ නැහැ. ඇත්තටම දැන් බලන්න සමාජයේ ගත්තාම, ලෝකයේ ගත්තාම ධර්මයේ තුල ඉන්න කෙනෙක් ඉන්න කෙනෙක් හැරෙන්න පංචස්කන්ධ ලෝකයේ දුකක් හැටියට දකින්නේ නැහැ නේද? ඔව්. අන්න ඒකයි මෙතන කිව්වේ දුක දන්නේ නැහැ කියලා. දුකට හේතුව හේතුව තෘෂ්ණාව දන්නේ නැහැ. තෘෂ්ණාව කියලා දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අර දුක් වේදනාවට හේතුව නම් ඕන කෙනෙක් දන්නවනේ දැන් මේ වාත අමාරුව නිසා. මෙන්න මේ මෙන්න මේ දේ නිසා. මෙහෙම ගහපු නිසා මෙහෙම ආයුධයකින් ගුටි කාපු නිසා තමයි මේ වේදනාව දැනුනේ කියලා දන්නවා. එහෙනම් මෙතන කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය පරිහරණය කරන්න වෙලා තියෙන අපට මෙන්න මේ තෘෂ්ණාව නිසා අපි ඉපදීපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනයන් මේක අතහැර ගන්න බෑ මේ තෘෂ්ණාවෙන් ගැලවෙන්න බෑ අන්න හේතුව දැන් ඔන්න ඔය හේතුව දන්නේ නැහැ අවිද්‍යාවෙන් වෙච්ච කෙනා නිවන නිවන පිළිබඳව කිසි අදහසක් නැහැ මෙහෙම ඡේම භූමියක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ අනිත් එක පින්නතුනේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ තියෙන ලොකුම දුක තමයි පංචස්කන්ධ පරිහරණ දුක්ඛ. එතකොට මේ පංචස්කන්ධය තමයි ලෝකේ ලොකුම දුක. එහෙනම් ඒ පංචස්කන්ධය විරෝධ කළා නම් නැති කළා නම් එතන තමයි ලොකුම සැපේ. ඒක තමයි නිවන. එතකොට බලන්න මේ නිවන පිළිබඳව එයා දන්නේ සාමාන්‍යයෙන් අසුතවත් පුතඥයා කල්පනා කරන්නේ අනේ මේ පංචස්කන්ධය නැතුව කොහොමද? ඒක නැතුනොත් ලෝක අපරාධයක්. ඒක නැතුව මුකුත් කරන්න බෑ කියලා හිතන්නේ අර බලන්න. නිවන පිළිබඳ එයාට අදහසක් නැහැ. අන්න අවිද්‍යාව. ඒ වගේ මේ නිවන සාක්ෂාත් කරගන්න ගන්නට යා යුතු මාර්ගය දන්නේ නැහැ. මේ වැඩපිළිවෙල දන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත වැඩපිළිවෙල. දැන් බලන්න මේ වැඩපිළිවෙල යන්නේක මහ දුකක් හැටියට බොහෝ අය දකින්නේ. දැන් අපි හිතමු කෙනෙක් ඔන්න ගිහිගේ අතහැරලා ඔන්න පැවිදි වෙනවා. සරල ජීවිතයකට හුරු වෙනවා. හොඳට ප්‍රතිපත්ති පුරනවා. ඕක දකින අවිද්‍යාවෙන් වැහිලා ඉන්න කෙනෙක් හිතන්නේ මොකද්ද? අනේ කොච්චර හොඳට ඉන්න තිබිච්ච මිනිස්සෙක්ද? හොඳට සල්ලි තිබුණා, ගෙවල් තිබුණා, යාන වාහන තිබුණා. හොඳ බිරිඳක් හිටියා මේ ඔක්කොම අතහැරලා මේ මිනිස්සයා කාල කන්නේ විච්ච හැටියක්. ඕන්න ඉතින් ඒකට උපකාර කරපු ස්වාමීන් වහන්සේලාටත් බයිනවා. ඇයි එයා දකින්නේ ඒ ජීවිතය තුළ ඉදීම තමයි ජනසිල්ල. එතකොට බලන්න ඒ සඳහා යෙදෙන මාර්ගයේ වැඩපිළිවෙලේ යෙදෙනකොට එහාට කේන්ති. අර මාර්ගය දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අවිද්‍යාව මේ අන්ධකාරය දුරු කරගන්න පින්නතුනි අනිත්‍ය සංඥාව වැඩිම ඊටාම වටිනවා. ඒතර අනිත්‍ය අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය අනිත්‍ය කියලා කියන්නේ ඉතින් නিত্য නෑ කියන එක නේද? සදාකාලික නෑ. ඒක අනිත්‍යයි කියන්නේ. සදාකාලික නෑ. එතකොට මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීමෙහි තියෙන ප්‍රයෝජනේ මොකද්ද? අපි ඒකත් නිකන් පොඩ්ඩක් සරලව හිතලා ඉන්නට ඕන. එතකොට අනිත්‍ය සංඥාව වඩන්න පහසුයි. අනිත්‍ය සංඥාව වඩන්න වඩන්න කියලා අපි කියන්නේ එතකොට ඒකේ අපිට තියෙන සහනය ප්‍රයෝජනේ මොකක්ද? අනිත්‍ය වඩනකොට පින්නතුනි අපි ඇත්තටම අර අවිද්‍යාව දුරු වෙනවා වගේම අපි අනිත්‍යයි නම් යමකට ඇලෙන්නේ නැහැ. මොකද ඇලිලා වැඩක් නැහැනේ. හොඳටම යමක් මේ පංචස්කන්ධ ලෝකයට පවා අපි ඇලිලා ඉන්නේ. මේක නිට්ටයයි කියන ආත්මයි කියන සංඥාව නිසානේ. එතකොට මේක අනිත්‍ය වෙලා යන දෙයක් කියලා අපි සක්සුදක් වගේ දන්නවනම් මේකට ඇලෙන්නේ නැහැ. අපි සාමාන්‍ය පුජ්‍යලෙක් ගන්නකො. ඒ පුජ්‍යලයා අනිත්‍ය වෙලා යනවා කියලා හොඳටම ප්‍රත්‍යක්ෂ නම් අපි ඇලෙනවද? මොකද ඇලිලා වැඩක් නැහැ. ඇලීම විතරක් නෙවෙයි ගැටෙන්නෙත් නැහැ. අනිත්‍ය සංඥා වඩන අය ඔය හැම වෙලෙම රණ්ඩු වලට යන්න යාට තේරෙන කිසිම හරයක් නැති වැඩක් ඔය කියලා. එහෙමනම් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, කියන මේ මධ්‍යම මාර්ගයේ ගමන් කරන්ද අනිත්‍ය සංඥාව ඊටාම වටිනා භාවනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අනිත්‍ය සංඥා කර්මස්ථානය දැන් අපි පින්නතුලට මේක වඩන විදිහ කුමක් අරමුණු කරගෙනද මේ අනිත්‍ය සංඥාව වඩන්නේ කියන එක කියලා දෙනවා. ඊට කලින් මම මේ ආනිසංස වාරය පැහැදිලි කරපුවාම ඕනම කෙනෙකුට ආසාවක් ඇති වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා සාමාන්‍යයෙන් වහලයක තියෙන ප්‍රධානම තැන තමයි කැණි මඩල. කැණි මඩල ගැන අහලා තියෙනවද නේද? දැන් අර බිත්තිය උඩ පරාල වැටිලා ඔන්න ඒ පරාල ටික එක තැන එකතු වෙන තැන තමයි කැණි මඩල කියලා කියන්නේ. බොස්කෙඩිය කියලා කියනවනේ. ඒ කැණි මඩල වහලයට ප්‍රධාන තැනක් එතන ප්‍රධානත්වය උසුලන්නේ කැණි මඩල. කැණි මඩල මොකක් හරි ආපදාවක් වුණොත් වහලෙම බිම. අන්න ඒ වගේ තමයි කර්මස්ථාන අතුරෙන් කැණි මඩල වගේ මහා බල සම්පන්න කර්මස්ථානය තමයි මේ අනිත්‍ය සංඥා කර්මස්ථානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ මල් තියෙනවා. ඒ සියලු මල් වලට වඩා සුවඳවත්ම මල තමයි දෑසමන් මල. අන්න ඒ වගේ කියනවා මේ අනිත්‍ය සංඥාව. ඊළඟට මේ ලෝකයේ තියෙන මහා සුවඳ මුල් ධර්මයේ සඳහන් වෙනවා ඒ කළු අගිල් කියන මේ මුල සියලුම මුල් වර්ග වලට වඩා මහා සුවඳක් තියෙනවා. අන්න ඒ වගේ ප්‍රබලම කර්මස්ථානය තමයි අනිත්‍ය සංඥාව. ඊළඟට පින්නතුනි සක්විති. සක්විති රජුරෝ කියලා කිව්වම අපි දන්නවා සක්විති රජුරෝ කියලා කියන්නේ ප්‍රබල රජ කෙනෙක්. අනිත් ඔය ප්‍රාදේශීය රජවරු, ප්‍රාන්ත රජවරු ඊට පහළින් ඉන්නේ. ඒතර සියලුම කර්මස්ථාන අතුරෙන් සක්විති නාමයෙන් හඳුන්වන්නේ මේ අනිත්‍ය සංඥාව. ඊළඟට විශේෂම දේ තමයි මේ අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් ගැලවිලා යනවා. උපමාවකින් අදාරනවා ඒ කාලේ ගොවියෝ කුඹුරු තීසානවා. ඉතින් හරකට මේ නගුල සම්බන්ධ කරලා ගොවියා එක පැත්තකින් නගුල අර උල තද කරගෙන ඉන්න පොළොවට. එතකොට මොකද වෙන්නේ? හරකක් දුවනකොට අර හොඳට පොළොව කැඩිලා අර යට තියෙන දේවල් මඩ උඩට එනවා. ඒ විතරක් නෙවෙයි නොයේක වල් පැලෑටි ඔක්කොම අනිත් පැත්ත දානවා. මුලින්ම ඉගිලිලා යනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාारणවා අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් එහෙම් මෙහෙම් නෙවෙයි අර මුලින්ම ගැලවිලා යනවා සුණු විසුණු වෙලා යනවා. එහෙමනම් පින්නතුනි තව දෙයක් මතක් කරන්නට ඕන අනිත්‍ය සංඥා වඩනකොට කෙලෙස් ධර්ම පහක් එක මොහොතේම ගැලවෙනවා. දැන් පින්නතුල දන්නවා මෛත්‍රිය වැඩුවොත් ද්වේෂය නැති වෙනවා කියලා දන්නවනේ. ඊළඟට අසුබය වැඩුවොත් රාගය නැති වෙනවා කියලා දන්නවනේ. ඊළඟට ආනාපාන සතිය වැඩුවොත් හිත විචිත්ත වීම අඩු වෙනවා කියලා දන්නවනේ. එහෙනම් එක කර්මස්ථානයකින් බොහෝ සෙයින් එක ප්‍රතිඵලයක් ලැබෙන්නේ. නමුත් පින්නතුනේ මේ අනිත්‍ය සංඥාව වඩනකොට කාම රාගය අඩු වෙලා යනවා. රූප රාගය අඩු කරන්න පුළුවන්. අරූප රාගයත් දැන් අරූප ලෝකවල යන්න තියෙන කැමැත්ත පවා ඒ අරූප රාගය පවා අඩු වෙනවා. ඊළඟට අස්මිමාන්නේ මේ පංචස්කන්ධයට මම කියලා දාගෙන ඉන්න මෙන්න මේ ස්වභාවය නැති කරගන්නත් පුළුවන් අස්මිමාන්නේ. ඊළඟට පින්නතුනි අවිද්‍යාව නැති කරන්නත් පුළුවන්. දැන් අපි මුලින්ම කිව්වනේ අවිද්‍යාව නැති කරන්න හොඳම ප්‍රබලම භාවනාව මේ අනිත්‍ය සංඥාව කියලා. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ අනිත්‍ය වැඩිම මොන තරම් වටිනවද කියලා. ඊළඟට අපි කල්පනා කරන්න ඕන පින්නතුනේ විශේෂයෙන්ම මේ අනිත්‍යයට හසු නොවන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. දැන් ඉතින් අපි පණ තියෙන දේවල් ගත්තාම මේ අත්ව දන්නවද එහෙම අනිත්‍ය ලක්ෂණයට භාජනයේ නොවන දෙයක් තියෙනවද? නෑ. දෙවියෝ, බ්‍රහ්මයෝ, තිරිසංගත සතුන් හැම කෙනාම මේ අනිත්‍ය ලක්ෂණයට යටයි. ඊළඟට මේ ලෝකයේ තියෙන අවිඥානික වස්තු ගත්තාම ගෙවල්, දොරවල්, යාන වාහන නේද? ඒවා අනිත්‍ය වෙලා යනවා. ඒ විතරක් මේ මහා ඇල දොළ ගංගා, මහා පොළොපත්, මහා මෙර පර්වතේ, මහා පොළොව, මහා සාගරේ මේවා සුන්නත් දූලි වෙලා යන හැටි පින්නතුල අහලා තියෙනවා සත්‍ය සූර්යයක් ගමන සූත්‍රයේ. එතකොට බලන්න මේ හැම දෙයක්ම මේ ලෝකේම කපුරු පිට්ටුවා වගේ නැති වෙලා යනවා. ඒතර මේ ලෝකේ අනිත් අනිත්‍යයට භාජනය නොවන කිසිම දෙයක් නැහැ. හැමදේම අනිත්‍යයි. එහෙමනම් අපි යථාර්ථය අවබෝධ කරගන්නට යන අපි මේක හොඳට වටහා ගන්නට ඕන. එතකොට තමයි අපිට මේ පංචස්කන්ධ ලෝකය මේක තමයි අවබෝධ කරන්න ඕන. ඉතින් ලෝකයේ පිළිබඳව අපිට අනිත්‍ය සංඥාව පුරුදු කරන්නට මාර්ගය හදා ගන්නට ඒක ලොකු පිටුවහලක්. එතකොට පින්නතුනේ දැන් අපි යෝගාවචරයේ හැටියට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන කෙනෙක් හැටියට අපි මුලින්ම පංච උපාදානස්කන්ධය යම්කිසි මට්ටමකට තේරුම් ගන්න ඕන. පංච උපාදානස්කන්ධය කියන එක ගැන අද අපේ පින්නතුල හොඳට දන්නවා. මොකද බොහෝ ස්වාමීන් වහන්සේලා පංච උපාදානස්කන්ධය පිළිබඳව ඉතාම හොඳට විස්තර කරනවා. ඉතින් සමහර අය අහනවා මගේ ඇයි ස්වාමීන් වහන්සේ මේ හැම වෙලෙම පංචස්කන්ධය ගැනම කියන්නේ කියලා. පින්නතුනේ ස්වාමීන් වහන්සේලා බොහෝ සෙයින්ම මේ පංචස්කන්ධය ගැනම කියන්නේ මේකනේ අපට අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් බලන්න දුක කියන එක අවබෝධ කරගන්න තියෙන්නේ පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධයමයි. ඒතර දුක අවබෝධ කරගත්තා නම් යම් කෙනෙක් එයා සමුදේ ප්‍රහාණය කළ ඉවරයි. එතකොට යා නිවන සාක්ෂාත් කරලා ඉවරයි මාර්ගයේ වැඩුවල් වඩලා ඉවරයි. එහෙනම් මේ අවබෝධයමයි අවශ්‍ය. අන්න ඒ නිසා තමයි අද බොහෝ දේශකයන් වහන්සේලා මේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන සංක්ෂේපයෙන් කිව්වොත් මේ පංචපාදානස්කන්ධේම දුකක්. ඒ දුක බොහෝසෙන් විස්තර කරන්නේ මේකම තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට එහෙමනම් දැන් පින්නතුලා ගන්නවා දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පංච උපාදානස්කන්ධය රූප කියලා කිව්වහම රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති ඔන්න රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන දෙයට තමයි රූප කියලා කියන්නේ වෙන දෙයකට නෙවෙයි රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා යන දෙයක් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච දෙයකටයි රූපය කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් රූප කියනකොටම අපේ හිතට නැගෙන්නේ නිකන් පේන්න තියෙන දෙයක් තමයි රූප කියන්නේ කියලා. පින්නතුන රූප කියන එකේ තේරුම තමයි කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූප කියන්නේ. ඒ නිසා තමයි දැන් අපේ ඇහැට පේන රූපයත් රූපයක් තමයි. කනට ඇහෙන ශබ්දයත් රූපයක්. නාසයට ආග්‍රහණය වෙන සුවඳත් රූපයක්. දිවට දැනෙන රසයත් රූපයක්. කයට විඳින පහසත් රූපයක්. මොකද මේ ඔක්කොම කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන දේවල්. අන්න ඒකයි රූප කියලා කියන්නේ. අපි මේක හොඳට විතර දාගන්න ඕන. එහෙම නැතුව අපිට මේ ඇහැට පේන දේවල් පමණක්ම නෙවෙයි රූප කියලා කියන්නේ. රුප්පතිටි කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූප රූප කියලා කියන්නේ. ඉතින් එහෙමනම් දැන් පින්නතරට රූපස්කන්ධය පිළිබඳව මේ මේ ශරීර කෝඩුවේ ඉඳලා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම රූප පිළිබඳව යම්කිසි අදහසක් ඔළුවට සිතට ආවා. රූපස්කන්ධය. ඊළඟට වේදනා. වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධය කියලා කිව්වහම වේදනා. ඒක චෛතසිකයක් වේදනාව කියලා කියන්නේ. වේදේති තිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. දැන් මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා. නේද? ඊළඟට දුක් විඳිනවා. මධ්‍යස්ථ වේදනාව විඳිනවා. ඒතරේ විඳීමට තමයි මෙතන වේදනාව කියලා කියන්නේ. දැන් බොහෝ සෙයින් අපි වේදනාව කියන්නේ මොකක්ද? අපි වේදනාව කියලා කියන්නේ දුක් විඳිනවට විතරයි. නේද? දුක් විඳිනවට නම් ඔන්න අපි කියන වේදනාව කියලා. නමුත් පින්නතුනි සැප විඳිනකොට කවුරුත් කියනවා ධනේ මම මේ වේදනාවක් විඳිනවා කියලා නෑ. එහෙම කියන්න පුරුදු නෑ. නමුත් මෙතන වේදනාව කියන්නේ විඳිනවා කියන අර්ථයෙන්. එතකොට දැන් බලන්න ඔන්න වේදනාව කියන එකත් හරීම අනිත් වෙලා යන දෙයක්. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. විඳිනවා. දැන් බලන්න සැප වේදනාව විඳින වෙලාවට දුක් වේදනාව නැහැ. දුක් වේදනාව විඳින වෙලාවට මධ්‍යස්ථ වේදනාව නැහැ. දැන් අපි ඇහෙන් රූපයක් දැකලා සැප වේදනාවක් විඳිනකොට ඒ වෙලාවේ මොන අපිට කවුරු හරි බයිනවා. එතකොට අර සැප වේදනාව නැති වෙලා යන ඔන්න දුක් වේදනාවක් ඇති වෙනවා. ආය ඔන්න ටිකක් වෙලා යනකොට මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා. ඔය විදිහට මේ වේදනාව පින්නතුනේ අනිත්‍ය වෙලා යන එකක්. රූපයත් ඉතින් එහෙමයි. ඊළඟට සංඥා. සංජානාතීතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. අන්න. සංඥාවේ කියලා කියන්නේ මොකද්ද? සංඥාව කියලා කියන්නේ ඇත්තටම හඳුනා ගන්නවා කියන අර්ථයෙන්. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුනගන්නවා. කනෙන් ශබ්ද හඳුනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුන ගන්නවා. කයෙන් පහස හඳුන ගන්නවා. හිතින් අරමුණු හඳුන ගන්නවා. මෙන්න මේ හඳුනා ගැනීමට කියනවා මොකද්ද? මොකද කියන්නේ? සංඥාව කියලා කියනවා. මෙන්න මේ හඳුනා ගැනීමට තමයි සංඥාව කියලා කියන්නේ. තව මොයේක් මොයේක් දේවල් හඳුනා ගැනීම. මේක හරියට ඇත්තටම අර ධර්මයේ සඳහන් වන්නේ මිරිඟුවක් වගේ. දැන් මිරිඟුවකගේ තියෙන ස්වභාවය මොකද්ද? ඇත්ත වගේ පේනවා. ළඟට ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි අපි හඳුනා ගන්න දේවල්. අපි හැමදේම රූප හඳුනගත්තත්, ශබ්ද හඳුනගත්තත් ඔක්කොම මම කියන සංඥාවෙන් හඳුනගන්නේ. ඉතින් වේදනාවක් වින්දත් මම දුක් වින්ද, සැප වින්ද ඔය ඒ හඳුනගන්නේ විපල්ලාපයෙන් වැරදි විදිහට. එහෙමනම් සංඥාව කියලා කියන්නේ උන හඳුන ගන්නවා. සංකාර සංකාර කියලා කියන්නේ සංකතං අபிසංකරොන්ති इति සංකාරාති උච්චති. අන්න සංකතේ අபிසංස්කරණය කරනවා. අபிසංස්කරණය කරනවා කියලා කියන්නේ දැන් රූපය විසින් නැවත රූපයක් හදලා දෙනවා. වේදනාව විසින් නැවත වේදනාවක් හදලා දෙනවා. ඇත්තට මේ කර්ම විපාක මෙන්න මේ ටික මේ කරපු කියපු දේවල් ටික තමයි. එහෙමනම් පින්නතුනේ මේ සංඛාර කියන එක බොහොම සංකීර්ණ පදයක්. නමුත් මේ වෙලාවේ අපි තේරුම් ගන්න ඕන මේ සියලුම සංස්කාරත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඊළඟට පින්නතුනි මොනවද? විඥාණය. විඥාණය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන එක. විඥානාතීතිකෝ භික්කවේ තස්මා විඥානං විඥානන්ති උච්චති. දැනගන්නවා. මොනවද අපි දැනගන්නේ? ඇහෙන් රූප දැනගන්නවා. කනෙන් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්නවා. කයෙන් පහස දැන ගන්නවා, හිතින් අරමුණු දැන ගන්නවා. මෙන්න මේ දැන ගැනීමට කියනවා විඥාණය කියලා. ඒකෝර මේ පංච පාදානස්කන්ධයම අපර අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්. රූප කියන එක අපට හොඳට තේරෙනව නේද? මේ රූපය කියන එක නිට්ටය නෑ. ඒක අනිත්‍යයි. ඊළඟට වේදනාව, වේදනාව කොච්චර අනිත්‍යයිද නේද? වේදනාව අනිත්‍යයි. එක වෙලාවකට සැප වේදනාව, තව වෙලාවකට දුක් වේදනාව, තව වෙලාවකට මධ්‍යස්ථ වේදනාව එක විදිහට පවතින එක අනිත් වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඊළඟට හඳුනා ගන්න දේවල් කොච්චරනම් මේ මොහොතේ හඳුනා ගන්න දේවල් තව ටිකක් වෙලාට වෙනස් වෙන අනිත් වෙනවා. හඳුනා ගැනීමත් අනිත්‍යයි. සංකාර ක්‍රියානෙම කරන්න බෑ සංස්කාරවල අනිත්‍යතාවය අපට හොඳට ප්‍රකට වෙනවා. මේ කරපු කියපු දේවල් හැමදේම අනිත්‍යයි. ඊළඟට දැනගන්න දේවල් ඔක්කොම අනිත් වෙලා යනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අපි අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. එතකොට යමක් අනිත්‍ය නම් ඒක සැපයිද? නෑ. අනිත්‍ය වෙලා යනවා නම් විනාශ වෙලා යනවා නම් ඒක පින්නතුනේ ඒකාන්තයෙන් දුකක්. එතකොට යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද බැරිද? කිසිසේත්ම බෑ. එහෙනම් ඒක අනාත්මයි. ඒක වසංගේ පවත්වන්න පුළුවන් කමක් නෑ. එතකොට බලන්න එහෙමනම් මේ පංචපාදානස්කන්ධ පරිහරණයම පින්නතුන ඒකාන්තේ ඔව් දුක. එතන මෙන්න මේ විදිහට මේ අනිත්‍ය සංඥාව අපට පංචපාදානස්කන්ධය මුල් කරගෙන පුරුදු කරන්න පුළුවන්. පංචපාදානස්කන්ධය මුල් කරගෙන පුරුදු කරන්න පුළුවන්. ඊළඟට ඊළඟට පින්නතුනි අපිට මේ ආයතන හය බොහෝ දෙනෙකුට ගොඩාක් පහසුයි අපි ඒක අත්දැකීමෙන් දැකලා තියෙනවා. මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්ඩ ඇත්තටම ආයතන හය මුල් කරගෙන බොහෝ දෙනා අද පුරුදු කරගෙන යනවා. ඒ නිසා අපි ආයතන හය මුල් කරගෙනත් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන ආකාරය පින්නතුලට කියලා දෙන්නම්. විශේෂයෙන් මේ ආයතන හය ගැන කතා කරනකොට මේ ඇස කන නාසය දිව ශරීරය මේ නැත්තම් මේ කය මනස මේකනේ අපේ ලෝකය නේද? මේක තමයි අපේ ලෝකය. අපේ ලෝකය කියලා කියන්නේ අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටිකනේ. මේ ටික කිව්වේ මොකද්ද? ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, ඒ වගේම කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඌට වඩා දෙයක් අපි කරනවද? නෑ ඌට වඩා දෙයක් කරන්නේ නැහැ. කෙනෙකුට ඇහුවොත් මොකද්ද ජීවත් වෙනවා කියලා කරන්න කියලා එයා කියයි අපි කනවා බොනවා අඳිනවා පළඳිනවා විනෝද වෙනවා එහෙම කියයි. හැබැයි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් කරන්නේ ඇත්තටම ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහත විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඒතර දැන් අපිට බොහොම චක්‍රීයවම පේන දෙයක් තමයි මේ ආයතන හරහා සිදුවෙන වැඩපිළිවෙල. එතකොට දැන් බලන්න ඔය සැප විඳිනවා දුක් විඳිනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඔය ආයතන හරහාම සිදුවෙන ක්‍රියාදාමයක්. අපේ ඔය ආයතන වලට අපි කැමතිම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් ඔන්න සැපයි කියලා අපි හඳ හඳුනා ගන්නවා. ඊළඟට ඔය ආයතනයන්ටම අපි අකමැති දේවල් ටික ලැබෙනකොට ඔන්න අපි දුකයි කියලා හඳුනා ගන්නවා. ඒතර ඔය ආයතනයන්ට අපි කැමති ටික ලැබෙනකොට සැපයි අකමැති ටික ලැබෙනකොට ඔන්න දුකයි. එහෙමනේ දුක සැප කියලා අපි සම්මුති වශයෙන් කියන්නේ. එතකොට පින්නතුනි එහෙමනම් මේක තමයි අපේ ලෝකය කියලා අපි තේරුම් ගන්න ඕන. මේ ආයතන 6. ඊළඟට මේ ආයතන හරහා තමයි මේ සතර දික් වෙන්නේ. නේද? ආයතන හරහානේ සතර දික් වෙන්නේ. දැන් බලන්න අපි දැන් සිහිය දිනු කරන්නේ මේ ආයතනයන්ගෙන් අපේ මේ ඇතුළට එන කෙලෙස් වළක්ව ගන්නනේ. ඒකනේ අර නාදි වාසේති කියලා ධර්මයේ සඳහන් ගන්නද? කෙලෙස් වලට එන්න නොදී අපි සිහිය දියුණු කරන්නේ මේ කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්න. කොහෙන්ද එන්නේ කෙලෙස්? ඇහෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා, දිවෙන් එනවා, කයෙන් එනවා, සිතෙන් එනවා. ඉතින් එහෙමනම් අපි දොරටු පාලකයෝ 6 දෙනෙක්. හොඳ දක්ෂ මුරකාරයෝ 6 දෙනෙක් මේ දොරටු 6ට දානවා. දාන්නේ මුරකාරයෝ කියලා කියන්නේ සිහිය. සිහිය දැම්මට පස්සේ පින්නතුනේ සිහිය තියනකොට ඔන්න ඇහෙන් කෙලස් වලට අතුලට එන්න ඉඩක් නැහැ. කනෙන් කෙලස් වලට අතුලට එන්න ඉඩක් නැහැ. නාසයෙන් කෙලස් වලට අතුලට එන්න ඉඩක් නැහැ. දිවෙන් කෙලස් වලට අතුලට එන්න ඉඩක් නැහැ. අනිත් අනිත් ආයතන හරහා කෙලස් වලට එන්න ඉඩක් නැහැ මේ සිහිය තිබුණොත්. හැබැයි ඉතින් මේක පුදුම අප්‍රමාදයකින් පුරුදු කරන්න ඕන දෙයක්. පුංචි අවස්ථාවක් ඇති කෙලෙස් වලට ඇතුළට යන්න. ඉතින් බැරි වෙලා හරි කෙලෙස් ඇතුළට ගියොත් ඒ ගිය කෙලෙස් ආපහු අයින් කරන්නත් මේ සිහිය ඕන කරනවා. ඉතින් එහෙමනම් දැන් මෙතනදී විශේෂයෙන්ම තේරෙනවා මේ ආයතන සියල්ල පිළිබඳව කෙනෙකුට හොඳ අවබෝධයක් තියෙනවා නම් නිකලෙස්ව ඉන්නට පුළුවන්. එතකොට දැන් බලන්න සතර ගමන දික් වෙන්නේ මෙතනින් සතර ගමන කෙටි කරගන්න අවස්ථාව හදාගන්නක් තියෙන මෙතන. එහෙමනම් මේ ආයතනයන් අනිත්‍ය වශයෙන් පුරුදු කරනවා කියලා කියන්නේ ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඉතින් මේ ආයතනයන් සම්බන්ධව මේවා අනිත්‍ය වශයෙන් වඩන ආකාරය පිළිබඳව පින්නතන සූත්‍ර දේශනා රාශියක් තියෙනවා. දැන් මුලින්ම චක්ක සූත්‍රය. චක්ක සූත්‍රයේදී මුලින්ම මේ ආධ්‍යාත්මික ආයතන 6 ගැන. ඒ කියන්නේ අසකන නාසය දිව ශරීරය මනස. මේක දැනගන්න කියනවා. ඊළඟට මේවාට ගෝචර වෙන බාහිර රූප. බාහිර ආයතන හයක් කියනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. බාහිර ආයතන. ඊළඟට මේ දෙන්නා එකතු කරන විඥාන හයක් තියෙනවා. ඒ විඥාන හය තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මොකද පින්නතුනේ දැන් අපි මේවා විදසුන් විපස්සනා වඩන්න කලින් මේවා අපි තේරුම් අරගෙන තියෙන්න ඕන. එහෙම නැතුවොත් අපට විපස්සනා වඩන්න ටිකක් අමාරුයි. එතකොට දැන් අපි තේරුම් ගත්ත ආධ්‍යාත්මික ආයතන 6 ප්‍රචක්ක සූත්‍රයට අනුව බාහිර ආයතන 6 ඊළඟට මේ දෙන්නා එකතු කරන විඥාන 6. ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුවට අපි නමක් කියනවා. ඒ කියන්නේ ඇහැයි රූපයයි සිතයි එකතු වීම ඇහි ස්පර්ශය. ඊළඟට ওই විදිහට කනේ ස්පර්ශය. කියන්නේ ස්පර්ශ හයක් ওই විදිහටම තියෙනවා. නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය. ඊළඟට සිතේ ස්පර්ශය. මම මේ මේ අත්තන්ට තේරෙන විදිහටම මේ බොහොම සරලව මේ ටික මේ කියන්නේ ටිකක් මතක තියාගන්න. ඊළඟට මේ සම්පස්ස කියලා කියන්නේ ඒ කියන්නේ මේ ස්පර්ශය. එතකොට ස්පර්ශත් හයක් තියෙනවා. ඊළඟට පින්නතුනි වේදනා හයක් තියෙනවා. චක්කු සම්පස්සදා වේදනා ආදි වශයෙන් තියෙන්නේ. එතකොට ওই විදියට ඇහැ නිසා ඇති වෙන වේදනාව, කන නිසා ඇති වෙන වේදනාව, නාසය නිසා ඇති වෙන වේදනාව, දිව නිසා ඇති වෙන වේදනාව, කය නිසා ඇති වෙන වේදනාව, චිත්ත නිසා ඇති වෙන වේදනාව. එතකොට දැන් ඔන්න බලන්න පස්සපච්චා වේදනා කිව්වේ ඒකයි. එතකොට ඔන්න වේදනා හය පිළිබඳව දැනගන්නවා. ඊළඟට පින්නතුනි තණ්හා හය පිළිබඳ වේවා නිසා ඇති වෙන බැඳීමුත් තියෙන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ විදිහට පින්නතුනි ඒ තණ්හා තියෙනවා හයක්. ඒකත් අපි තේරුම් ගන්නට ඕන. ඉතින් මෙන්න මේ විදිහට මේවා කඩ කඩා කඩ කඩා බලන් අපි මුලින්ම පුරුදු වෙන්නට ඕන. මේ අනිත්‍ය දේවල්නේ. ඊළඟට අපි මේ වෙලාවේ අප්‍රමාදය ඇති කරගන්න මේ ආයතනයන්ගේ තියෙන භයානකත්වයත් අපි ටිකක් කල්පනා කරන්න ඕන. භයානකත්වය කියලා කියන්නේ මේ ආදිත්ත පරියාය සූත්‍රය. මේ සූත්‍ර දේශනාව හොඳට කියවනකොට මේ සූත්‍ර දේශනාවේ ධර්ම කාරණා හිතට ගන්නකොට අපිට ලොකු බියක් ඇති වෙන්න පුළුවන්. ඇයි මේ සූත්‍රයේ සඳහන් වෙනවන්නේ? ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආස්වාදයෙන් ඉන්න වෙලාවක ආස්වාදයෙන් ඉන්න වෙලාවක රූපේ හා සම්බන්ධව ආස්වාදයෙන් ඉන්න වෙලාවක මොකද වෙන්නේ? අපි මැරුණොත් කෙලින්ම දුගතියි. ඉතින් අපිට මේ වගේ අවස්ථා කොච්චර තියෙනවද? අපි දන්න දේවල් අපේ ගෙදර පිළිබඳව, මුදල් පිළිබඳව, දුවදරුවෝ පිළිබඳව, ඇඳුම් පැළඳුම් පිළිබඳව, යාන වාහන පිළිබඳව කොච්චර අපි හිත හිතා මනෝලෝකවල ඉන්නවද? එහෙම පින්නතුනේ ආස්වාදයෙන් ඉන්න වෙලාවක මරුණොත් ඉවරයි. මරුණොත් කෙලින්ම අපායයි. එහෙම අනතුරක් අපිට තියෙනවා. ඒතර ඇහෙන් විතරක් නෙවෙයිනේ කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මේ කොහෙන් අරමුණු ගත්තත් පින්නතුනේ ඒ අරමුණු අරගෙන අපි ඒවා පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක මරණයටපත් වුනොත් අපිට දුගතිගාමි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි වැඩක් නේ අපි ගිහිව හැටියට. ඉතින් අපි කොහොමද එහෙම ඉන්නේ? පින්නතුණි ඉන්න පුළුවන්. මේකට අමුතුවෙන් කලබල වෙන්න ඕනේ හොඳට කල්පනාවෙන්. අපි තේරුම් ගත්ත තනේ අපි සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ. අපි මේ ගෙදරකට බැඳිලා ඉන්නවා නම් අනේ ගෙදරක් හදාගත්තට කමක් නැහැ. ගෙදරත් අරගෙන යන්න කල්පනා කරන එකයි හොඳ නැත්තේ. ඒකනේ මෙතන අයින් කරන්න කියන්නේ. ඒ ආස්වාදයෙන් අරව අතහැර ගන්න බැරුව දැන් ඉන්න කාලය තුළ හොඳට අඳුම් ගන්නවා, ගෙවල් ඇතුලේ හොඳට ඉන්නවා, යාන වාහන පාවිච්චි කරනවා. හැබැයි අවශ්‍යතාවය සලකලා. ඒකනේ භික්ෂුන් වහන්සේලා වන අපට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍ය සම්නිසිත කියන සීලය දේශනා කළේ. ඒ කියන්නේ අපි මේ සිව්පසේ පරිභෝග කරනකොට අවශ්‍යතාවයේ සලකලා තමයි අපි මේවා පරිභෝග කරන්න ඕනේ. අවශ්‍යතාවයේ සැලකන්නේ නැතුව පරිභෝග කළොත් කොච්චර තීලවන්ත වුණත් ඒ භික්ෂුව දායකයන්ට ණයකාරයෙක් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් බලන්න මේ ඇත්තන්ට උනත් ඒ අවශ්‍යතාවයට විතරයි. මේ කර ගහගෙන යන්න නෙමෙයි. දැන් උන්න දැන් අපි හිතමු ගයක් කියලා. මේ ගෙදර තින්තෙමෙන් නැතුව ඉන්න. නැති වතුරුවන්ගෙන් පීඩාව ලක ගන්න හොඳට දා ගන්න. ඒ අවශ්‍යතාවය සලකනවා. ඉතින් ඉන්නකම් තමයි වාහනයක් වුණත් ඉන්නකම් මොකද අරන් යන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඔය අවබෝධය තියෙන්න ඕන. දැන් බලන්න භික්ෂුන් වහන්සේ නමක් චූරු පරිභෝග කරනකොට ඉතින් අවශ්‍යතාවය සලකනවා. මා මේ චූර පාවිච්චි කරන්නේ නැස්සංගෙන් මధుරවංගෙන් වැසි ඒ වගේ අවවස සුළඟින් පීඩා වළක්ව ගන්න. ලැජ්ජා ඇති තැන් වසා ගන්න. බලන්න. අවශ්‍යතාවය විතරයි සලකන්නේ. එහෙම නැතුව ලස්සන වෙන්නවත්, හැඩ වෙන්නවත් වෙන දෙයකට නෙවෙයි. ආහාරය ගන්නකොටත් එහෙමයි. බලන්න මේ කෙලස් වලට එන්න තියෙන අවස්ථාව අයින් කරනවා. ඒ කියන්නේ මම මේ ආහාරය වනදන්නේ ඇඟතර කරගන්නවත්, මදේ වඩන්නවත්, අරුතෙන් පුරවන්නවත් ඒ කිසිවකට නෙවෙයි. මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න පමණයි. අන්න වික්ෂුන් වහන්සේ නමක් පින්න පාති වනදන්නේ එහෙම. සෙනසුරුණත් එහෙමයි. එතකොට බලන්න මෙයත්න්ට උනත් ගිහි ජීවිතයක් උනාට අවශ්‍යතාවයේ සලකලා අපි හැමදේම පරිහරණය කරනවා නම් ඒවා අතහැර ගන්න බැරි වෙන තරමට අපි බැඳෙන්නේ නැහැ. ඒ මොකද අවශ්‍යතාවයට පමණයි මේවා පාවිච්චි කරන්නේ. ඉතින් මේවා හොඳට තේරුම් ගත්තාම පින්නතුනේ බොහෝම සැහැල්ලුවෙන් අපිට මේ ගමන යන්න පුළුවන්. ඒකට බලන්න මේ ආයතන 6 ගැන දැනගන්න එක කොච්චර වටිනවද? නේද? මොකද මෙතනින් තමයි කෙලෙස් වෙන්නේ. දැන් එතකොට කෙලෙස් එන්නේ නැති වෙන්න වළක්වගෙන ඉන්න පුළුවන්. කෙලෙස් ආවොත් වහාම අයින් කරන්න පුළුවන්. ඊළඟට කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අපට අයින් කරන්න පුළුවන්. ඊළඟට එන එන පාරට කෙලෙස් වලට පින්නතන අපට පහර දෙන්න පුළුවන්. අර තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රේ. නාදි වාක්‍යේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා ධර්මයේ සඳහන් වන්නේ. එතකොට බලන්න මේ හරහා තමයි මේ කෙලෙස් එන්නේ. ඒ කෙලෙස් වලට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය තමයි ඒ ගිරිමානන්ද සූත්‍රයේ ওই විදිහට සඳහන් වන්නේ. එහෙමනම් ආයතන 6 හරියට අල්ලගත්ත කියන්නේ පින්නතුනි සියල්ලම අල්ලගත්ත වෙනවා. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ කාරණය පිළිබඳව හොඳට අවධානය යොමු කරන්න ඕන. එහෙම වුණොත් අපට ලොකු සැනසෙල්ලක් ඇති කරගන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් මේ ආයතන 6 මුල් කරගෙන කොහොමද අපි අනිත්‍ය භාවනාව කරන්නේ? ඒකට පින්නතුනි පාදක කරගන්න තියෙන හොඳම සූත්‍ර දේශනාව තමයි නන්දකෝවාද සූත්‍රය. දැන් බලන්න නන්දකෝවාද සූත්‍රයේදී නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට පැහැදිලි කරනවා නැගෙනවරුනි අද මම බණ කියන්නේ ටිකක් වෙනස් විදියකට. මං කියන දේශනාව මං දේශනා කරන දේශනාව මං අහන ප්‍රශ්න වලට තේරෙනවා නම් තේරෙනවා කියන්න ඕනේ නැත්නම් නෑ කියන්න ඕනේ. ආයෙ පස්සේ අහන්න තියාගන්නත් එපා. නොතේරුණා නම් කරබාගෙන ඉන්නත් එපා. ඒ විදිහට උන්වහන්සේ විතුණීන්ට දේශනා කරලා උන්වහන්සේ අහනවා ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා. ඉතින් අපිට අපෙන් අහගන්න පුළුවන්. දැන් මේ අපිට ටිකක් විවේකී විඳගෙන අපිට අහන්න බැරිද අපෙන්? මගේ ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද? එතකොට අපේ හිත අපි ධර්මයේ පුරුදු කරලා තියෙන නිසා අපට හිත දෙනවා අනේ මේක අනිත්‍යලා යන එකක්. ඊළඟට ওই විදිහට මහන්න පුළුවන් කන කනත් අනිත්‍යයි. ඒක පින්නතුනේ නිකන් පාඩමින් කරනනේ අවබෝධයෙන් කරන්න. නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. ඒකාන්තෙම නෑ කියන්න බෑනේ මේවා සදාකාලික නෑ මේ අනිත්‍ය වෙලා යන දේවල්. ඊළඟට මේවාට ගෝචර වන රූප නිට්ටයයි. ඒ රූපත් අනිත්‍යයි. ශබ්දත් අනිත්‍යයි. ගන්ධත් අනිත්‍යයි. රසත් අනිත්‍යයි. ඊළඟට පින්නතුනි අරමුණුත් අනිත්‍යයි. ස්පර්ශයත් අනිත්‍යයි අරමුණුත් අනිත්‍යයි. ඒතර ආධ්‍යාත්මික ආයතන හයත් අනිත්‍යයි. බාහිර ආයතන හයත් අනිත්‍යයි. ඊළඟට මේ දෙන්නා එකට කරන විඥාන හය චක්කු විඥානෙ නිට්ටයයිද නෑ කොච්චර ඉක්මනින් වෙනස් වෙනවද? චක්කු විඥානය අනිත්‍යයි. ඒ විදිහටම සෝත විඥාන, ගාන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ සියල්ලම අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයත් එහෙමයි. ස්පර්ශය නිසා ඇතිවන වේදනා වේදනා හයත් අනිත්‍යයි. ඒ වගේ මේ නිසා ඇතිවන තෘෂ්ණාත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. එතකොට ඔය විදිහට කෙනෙකුට ප්‍රගුණ කරන්න පුළුවන් නම් දැන් අපේ අම්මලා හවසට බුද්ධ වන්දනාව කරනවා. උදේටත් වඳිනවා. මේ වඳින වෙලාවට මුල් මුලින් මේක පුරුදු කරගන්න සද්ධායනාත රූපෙන් උනත් කරන්න පුළුවන්. පස්සේ පස්සේ පින්නතුනේ වේකී විඳගෙන හොඳට නීවරණ යටපත් කරලා මෙන්න මේ විපස්සනාව මේ ආයතන භාවනාව කරනවා නම් ඒකේ ප්‍රතිඵල කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම වටිනවා. දැන් බලන්න අපේ දෛනික ජීවිතයට උනත් එන ඕනම ගැටලුවක් निराකරණය කරගන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරනවා නම් ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදිහට මේ ආයතනයන්ගේ බාහිර ආයතනයන්ගේ විඥානයන්ගේ ඒ වගේම ස්පර්ශයේ ඒ වගේම වේදනාවේ මේ හැම එකකම අනිත්‍ය දකින්න පුළුවන් නම් ඒ යමක් අනිත්‍ය නම් ඒකාන්තයෙන් දුකයි කියන සංඥාවට එන්න පුළුවන්. යමක් දුක නම් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය නෙවෙයි කියන ඒ නිවැරදි වැටහීමට අපට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒනම් පින්නතුදී මේ අනිත්‍ය සංඥාවම වැඩි වැඩියෙන් ප්‍රගුණ කරන්න අපේ පින්නතුලා මහන්සි ගන්නට ඕන. ඒක ඇත්තටම ආයතන හය මුල් කරගෙන කරනවා නම් ඉතාම හොඳයි. දැන් අපිට කරන්න පුළුවන් අපි නැවත වතාවක් මතක් කරන්නම්. ඔන්න දැන් අපි ආයතන භාවනාව කරනවා සද්ධායනාත රූපයෙන් මගේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි සිත අනිත්‍යයි මේවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු මේ සියල්ලම අනිත්‍යයි. ඒත් ඊළඟට විඥානහය චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. මනෝ විඥාන කියන මේ විඥාන හයත් ඒකාන්තයෙන් අනිත්‍යයි. මොකද ඒවා වහ වහා වෙනස් වෙනවා. ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුව ඇසේ විඤ්ඤා ඇසේ ස්පර්ශේ කනේ ස්පර්ශේ නාසයේ ස්පර්ශේ දිවේ ස්පර්ශේ මේ සියලු ස්පර්ශ අනිත්‍යයි ඊළඟට ඒ ස්පර්ශය නිසා ඇතිවන වේදනා ඇහි ඇහ නිසා ඇති වෙන වේදනාව, කන නිසා ඇති වෙන වේදනාව, නාසය නිසා ඇති වෙන වේදනාව මේ විදිහට වේදනා හයත් ඒකාන්තයෙන් අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ඊළඟට වේදනා හය පමණක් නෙවෙයි. ඊළඟට අනිත්‍යයි පින්නතුනි මේ වේදනාව නිසා හටගන්න සියලුම කෙලෙස්. තෘෂ්ණා ඊළඟට ගැටීම් මේ සියල්ලම අනිත්‍ය හැටියට අපිට දකින්න පුළුවන්. එහෙම දකින්න පුළුවන් නම් ඒකාන්තයෙන් අපට මේ සසර ගමන ගෙවන් කරගන්නට නිමා කරගන්නට ඒකාන්තයෙන් තාම වටිනා භාවනාවක් බවට පත් වෙනවා. ඒතර අපි සමත භාවනාව තුළින් යම්කිසි සංයමයක් ඇති කරගෙන නීවරණ ධර්මයටපත් කරගෙන මේ විපස්සනාව ජීවිතයට පුරුදු කර ගන්නවා නම් ඒකේ වටිනාකම කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ තරම් ප්‍රතිඵලගෙන දෙන සසර ගමන සහ මුලින්ම නවත්තන්නට හේතු වන මේ අවිද්‍යා අන්ධකාරය නැති කරලා විද්‍යාව පහළ කරගන්න ඇත්ත ඇතිසෙටියෙන් දැනගන්න තියෙන මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති